කොමුදාමලේ මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස සුබ නව වසරක් කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමීන් වහන්ස එකට ඈඳපු පළවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස රූප කලාප මම මේ ජීවිත කාලයක් තිස්සේ ස්වාමීන් වහන්ස මම හිතුවේ නාම ධර්මතා පමණයි ෂණයෙන් ෂණේ වෙනස් වෙන්නේ කියලා මම රූප කලාප ගැන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අහුවාන් පස්සේ තමයි මට ඒ ගැන තේරුණේ මේකත් වෙනස් වෙන මොහොතින් මොහොත වෙනස් වෙන ධර්මතාවයක් කියලා. ඒතර ස්වාමීන් ධර්ම විචය පාඨමාලාවේ කියනවා ස්වාමීන් වහන්සේ මං වැරදිලා තේරුම් ගන්න වෙන්න පුළුවන්. සොන්ස රූප කලාපත් අර ශක්ති පදාර්ථයක් පමණද උපපරමාණුක තත්වයෙන් බලනකොට සොනන්ස අර ක්වොන්ටම් විද්‍යාව අනුව රූප කලාපත් ශක්ති ප්‍රභේදයක් පමණද? ඔව්. ශක්ති ඒ කියන්නේ රූප කලාප නෙමෙයි රූප ගත්තහම ශක්ති පමණයි ඒවා කලාප හැටියට ඒකාබද්ධ වෙනකොට තමයි ඇහැට ගෝචර කනට ගෝචර නාසයට ගෝචර දිවට ගෝචර කයට ගෝචර වෙන මට්ටමකට නිර්මාණය වෙන්නේ කලාප වශයෙන් ඒක රාශිය වෙනකොට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි යම් තැනක වාෂ්ප ටිකක් මතුවෙනවා. එතකොට මේ වාෂ්ප එක අංශුවක් අවකාශයේ තිබුණොත් අපට ඇහැට ගෝචර වෙන්නේ නැහැ. වාෂ්ප ගොඩාක් එකතු වුනහම අපට ඇහැට ගෝචර වෙනවා. ඊට පස්සේ ස්පර්ශ කළොත් අතට ගෝචර වෙනවා. ඇඟට ගෝචර වෙනවා. අන්න ඒ වගේ ගෝචර මේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර මට්ටමකට එන්නේ කලාප වශයෙන් ඒවා ඒකරාශී වෙනකොට. ඒවා මූලික తත්වයෙන් ගත්තහම එතන තියෙන ශක්ති සමූහයක්.